සංසුන් වූ සිතක සතුට සැහැල්ලුව සැනසෙල්ල සමග සිසිලස සහිත සුබ සැන්දෑවක් සැමටම ජීවිතේ විවිධ යුතුයකම් වගකීම් මැද සමාජ කාර්යභාරයන් අතර ඉඩක් හොයාගෙන අවකාශයක් ලබාගෙන දහම් මගෙහි පියවරක් දෙකක් තබන්නට මේ කල්යාණ මිත්‍ර හැමදෙනාම ගන්නා මේ අප්‍රතිහත වීරියට නිලඹ භාවනා මධ්‍යස්ථානයේ අප හැමදෙනාගේම ප්‍රණාමය. අපි කවදත් හිතක් හදාගන්න හිතක් වඩාගන්න හිතක් නිවා ගන්නට උපකාරී වුණා උපකාරී වෙනවා එයයි නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ අප කාගේ එකම සුපැතුම මේ ලෝකේ කාට හෝ තමන්ගේ හිත හදා ගන්නට අවශ්‍ය නම් හිත වඩා ගන්නට අවශ්‍ය නම් හිත දකින්නට අවශ්‍ය නම් හිත හදාගෙන වඩාගෙන දැක නිවා ගන්නට අවශ්‍ය නම් එයට හැකි සෑම උපකාරයක්ම කිරීම ඒ සුපිවිතුරු අරමුණ පෙරදරිවයි මෙබඳු වැඩසටහන් මෙකල සංවිධානය වෙන්නේ පැවැත්වෙන්නේ මේ සතිපතා පවත්වන භාවනා පුහුණු වැඩසටහන දෙවෙනි සිට මේට අමතරව තවත් වැඩසටහන් කිහිපයක් පැවැත්වෙනවා මාසිකව මේ දහමෙහි දහම් මගෙහි විවිධ පැති අපට අනාවරණය කරන කල්යාණ මිත්‍රවරුනි මේ නිවෙන සිත වැඩසටහනේ අපි ඔබ සැමගේම එකම ඉලක්කය බුදුදහමින් පෙන්වා දී තිබෙන මේ සැනසෙන නිවි සැනසෙන මගෙහි ගමන් කිරීමයි ඒත් අපි දන්නවා තිබෙන ඍජුම සහ ශක්තිමත්ම ක්‍රමවේදය තමයි භාවනාව. ඉන් භාවනාව බොහොම පළල් අංශයක්. එයින් අපි සරල භාවනා මාර්ගයක් තමයි මේ වැඩසටහනින් මුල සිටම කතා කරමින් යන්නේ පුහුණු කරමින් යන්නේ එතෙන්දී අප බලාපොරොත්තු වෙනවා මේ ඉරිදා හැන්දෑවේ ලැබෙන මඟ පෙන්වීම, පැහැදිලි කිරීම සහ අත්දකින භාවනාව මේ සතිය පුරාම තනිවම මේ හැම දෙනෙක්ම පුළුවන් ප්‍රමාණයට ප්‍රායෝගිකව පුහුණු වෙනවා ඇති කියා. ඒ අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අපට ගමනක් නැහැ දැනුමක් මිස සතියකට වතාවක් ලැබෙන දැනුමක් තිබෙනවා නමුත් ගමනක් නැහැ. ඉතින් ගමන තමයි වැදගත්. දැනුම ගමනට එළියක් සපයනවා මිස මේ නිවෙන සිත වැඩසටහනේ මීළඟ වැඩසටහන 27 වෙනි ඉරිදා පැවැත්වීමට තිබුණා ඒ වැඩසටහන වෙනුවට මේ පොසොන් පෝය දවසේ පැවැත්වෙන වැඩසටහනට පොහෝදා වැඩසටහනට සම්බන්ධ වෙන ලෙස ඔබ සෑම දිනාටම කාරුණිකව ඇරයුම් කරනවා පොයදා වැඩසටහන උදේ 9 සිට 11 මාර වනතුරු උදේ වරුවේ භාවනාව සහ ඒ ආශ්‍රිත දෙසුමක් අනතුරුව පස්වරු එකේ සිට තුන දක්වා ධර්ම සාකච්ඡාව ඒක සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙකුට දැනුම් දීමක් කරන්න ඒ සම්බන්ධතාවයට උපදෙස් ලැබෙයි පෝදා වැඩසටහනට කොහොමද සම්බන්ධ වෙන්නේ කියා. ඒ සමගම මේ භාවනා වැඩසටහනේ දී මතුවෙන ගැටලු තියෙන්නට පිළිවන් අප නැතර නිතර නිතර මතක් කළා ගැටලු ඇති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම භාවනා කරනවා නම් ඒ ගැටලු තනියම ලිහා ගන්නට විසඳා ගන්නට පිළිවන්නම් විසඳා ගමු හැබැයි අවශ්‍ය නම් කිසියම් විමසීමක් සාකච්ඡාවක් උපදේශයක් කල්යාණ මිත්‍රවරුනි කවුරුවත් තනි නැහැ තනි කියලා හිතන්ටත් එපා අපි හැම විටම ඒ සඳහා දොරටු විවර කර තිබෙන්නේ ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් භාවනාවට අදාළ අප දී තිබෙන සහ දැන් දකින්නට ලැබෙන ඒ දුරකථන අංකයට පණිවිඩයක් මාර්ගයෙන් පමණක් දැනුම් දෙන්න එක්කෝ කෙටි පණිවිඩයක් නැතිනම් WhatsApp පණිවිඩයක් එහෙම නැත්නම් මේ ඊමේල් විද්‍යුත් ලිපිනයට විද්‍යුත් ලිපියක් විදිහට එවන්නේ ඔබේ ප්‍රශ්නය ඒත එක්කෝ පණිවිඩයක් මාර්ගයෙන් පිළිතුරක් ලැබෙයි. අවශ්‍ය නම් දුරකථනයෙන් කතා කරන්නට වෙලාවක් හදාගන්න පුළුවන්. ඒ පණිවිඩ දෙක ඊළඟ නිවෙන සිත වැඩසටහන තියෙන්නේ ජූලි මාසයේ පළවෙනි ඉරිදා මේ මාසයේ 27 මේ වැඩසටහන නෑ ඒ වෙනුවට පොසොන් පොහොය දවසේ වැඩසටහනට කැමැති ඔබ සැමටම එකතු වෙන්නට පිළිවන්නේ. හොඳයි. කල්‍යාණ මිත්‍රවරුනි අපට දිගටම අත්දකින්නට ලැබුණු සහ අප කතා කළ කාරණයක් තමයි මේ හිත කලබලයි කියන කාරණේ. ඒ අපි විවිධ අවස්ථාවල අත්දකිනවා අපි සාමාන්‍යයෙන් කියනවා හිත දුවනවා මගේ හිත කලබලයි මගේ හිත හරි ඉක්මනට සැලෙනවා මගේ හිත හරි ඉක්මනට ගැටෙනවා ඇලෙනවා බැඳෙනවා බිය වෙනවා මේ ආදී වශයෙන් මේ අපිට පේන්න තියෙනවා සිත බොහොම ඉක්මනට කැළඹෙන බව. දැන් ඒ නිසාම මේ කැළඹීම අපි අපේ නමට ලියාපදිංචි කරගෙන තියෙනවා. මම කලබල වෙන කෙනෙක්. මම බොහොම ඉක්මනට සැලෙන කෙනෙක්. මට ඉක්මනින් තරහ එනවා. මගේ හැටි එහෙම තමයි. පුංචි දෙයකට මට ඇඬෙනවා. මම හැම දෙයකම අඬන කෙනෙක්. වැරද්ද අසාධාරණිය මට පේන්න බෑ. මට මොනවා වෙනවද මමම දන්නේ දැන් මේ ආදී වශයෙන් මේ හිතේ විතින් විත සිදුවන පෙරදී අපි අපේ නමට අපේ වාසගමට ලියාපදිංචි කරගෙන තිබෙනවා. අංවඩු ගහගෙන තියෙනවා. මම මෙහෙම කෙනෙක්. අපේ ඇඟිලි සලකුණ තබා තිබෙනවා මේ හිතේ කලබලයක් එක්ක. ඉතින් ඒ නිසා අපි නිතරම මේ ප්‍රශ්නේ අහනවා එහෙම අපි කොහොමද මේ හිත එක්තෙන් කරගන්නේ සංසුන් කරගන්නේ නිශ්චල කරගන්නේ මෙහෙමනම් අපේ හැටි කොහොමද ඒ தත්ත්වය වෙනස් කරගන්නේ මේක අපි උපන් හැටි ලබා උපන් හැටි සංසාරයෙන් ගෙනාව දේ. දැන් පළවෙනි කාරණය භාවනාව අපට කියා දෙන මෙය හිතේ හැටි මිස ඔබේ හැටි නොවේයි. මේ කාරණය නැවත නැවත වටහා ගන්න නැවත නැවත මන්ත්‍රයක් ජප කරනවා වගේ Tamanටම ජප කරගන්නට මේ හිතේ හැටි මගේ හැටි නෙවෙයි හිතේ හැටි හිත හොඳින් තියෙන වෙලාවටත් මෙහෙම කියන්න පුහුණු වෙන්න. ආ ඔයාට හොඳයි අද. ඔයා හරි හොඳයි. ඔයා තැන්පත්. හොඳින් හිත තියෙනකොට හිත කලබල නැති වෙලාවට හිතක් තියෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. සම්පූර්ණයෙන් හිත අමතක කරලා තියෙනවා. මේ හිතක් තියෙනවා සිටිවිලි එනවා ඇතුලේ ලොකු ජංජාලයක් මේ ඔක්කොම අපි ඔළුවට ගන්නෙ මෙයා නටන්න පටන් ගත්තාම දුවන්න පටන් ගත්තාම පනින්න පටන් ගත්තාම කල්‍යාණ මිත්‍රවරුනි අර පුහුණුව හොඳින් හිත තියෙන වෙලාවට හිත සතුටින් සැහැල්ලුවෙන් තියෙන වෙලාවට ඒ හිතට කතා කරන්න පුහුණු වෙන්න. ආ ඔයා හරි හොඳයි. ඔයා සතුටින් ඉන්නේ. කොච්චර හොඳද? ඔයා කිසි කලබලයක් නැහැ. මම ඔයා ගැන හිතන් හිතිය විදිය වැරදි. මේ විදිහට මේ තමන්ගෙම හිතට කතා කරන්න, තමන්ගෙම හිත හඳුනා ගන්න, තමන්ගෙම හිත අගය කරන්න පුහුණු වෙන්න. භාවනා නොකරන විට මේක වාඩි වෙන්න අවශ්‍ය නැහැ. ඒ පුහුණු වෙන්න. දැන් මේ පුහුණුව අපිට ප්‍රයෝජනවත් වෙනවා මේ විටින් විට අපේ හිත දකින්න. අපි හිතනවා හිත දකින්නේ භවනා කරනකොට පමණයි. වාඩි වී ඇස්වාගෙන ඉන්න විට පමණයි හිත දකින්න ඕනේ. අනිත් වෙලාවට නෑ. නෑ අර වාඩි වී ඇස්වාගෙන අපි ලබන්නේ පුහුණුවක්. ඒ පුහුණුව අරගෙන ඉන්න සාමාන්‍ය අවස්ථාවට අපිට අවශ්‍ය නම් ඇත්තටම අපේ හිත හදාගන්න. ඇත්තටම ගැඹුරින්ම සැබවින්ම හිත නිවා ගන්න. එහෙමනම් පුළුවන් පුළුවන් හැම විටම හිත දකින්න. හිතේ හැටි දකින්න. මෙයා කොහොමද? දැන් මෙහෙම දකිනකොට අපිට තේරෙනවා මෙයා මේ මෙයාගේ හැටි. මගේ හැටි නෙමෙයි මෙයාගේ හැටි. හිතේ හැටි. ඒ වගේම මෙයා වෙලාවකට හොඳයි කියන එකක් තේරෙනවා. දැන් භාවනාවේදී අපි මුල සිටම නගන චෝදනාවක් නේ හිත දුවනවා හිත දුවනවා සිතිවිලි එනවා සිතිවිලි එනවා මතක් වෙනවා මතක් වෙනවා ඉවරයක් නෑ කියා සමහර වෙලාවල් තියෙනවා මෙයා ගේ දැඟලිල්ල අඩු වුණා මෙයා හිත තැම්පත් වුණු විවේක ගන්න අවස්ථාවක් තියෙනවා අන්න ඒ අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම හිත කලබල වෙලාවට කිපුණු වෙලාවට ආ ඔයාට තරහ ගිහිල්ලා නේද? ඔයා කිපිලා නේද? ඔයා බය වෙලා නේද? ඔයා දුක් වෙනව නේද? එහෙම හිතත් එක්ක පුංචි කතා බහක sannivedanayට යෙදෙන්නත් පුහුණු වෙන්න. මේ හිත හරි අසරණයි. ඒ තමයි ඇත්ත. කල්යාණ මිත්‍රවරුනි මේ අපේ හිත හරිම අසරණයි. කියන්න බැරි තරම් අසරණයි. මෙයාගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. එයා තනියම විඳිනවා. මේ භාවනාන යෝගියෙක් කියන්නේ මේ හිතේ දුකට ඇහුම්කන් දෙන කෙනෙක්. අපිට කරුණාව තියෙනවා, අනුකම්පාව තියෙනවා, අනුන්ගේ දුක්වලට ඇහුම්කන් දෙන්න, අනුන්ගේ කරදරවලට කරගහන්න. ඒ අනුකම්පාව සහ කරුණාව තමන්ගෙම හිතටත් පෙන්වන්න දක්වන්න අවශ්‍යයි. විශේෂයෙන් භාවනා කරන අය විදිහට භාවනාව කියන්නේ හිත මට්ටු කරන ව්‍යායාමයක් නොවේ. කෝටුවක් අරගෙන කොහොම ඉන්නවා දිව්වොත් දැඟලුවොත් උඩ පැන්නොත් අහක බැලුවොත් ගුටි කණ්ඩ තමයි වෙන්නේ කියා මේ විදිහට මේ තර්ජනය කරන හිංසා කරන කෙනෙකුට නෙවෙයි භාවනානි යෝගියෙක් කියන්නේ. ඒ විදිහටත් භාවනා කරන්න පුළුවන් ඇති. කරන යෝගීනුත් ඇති. හැබැයි තව ක්‍රමයක් තියෙනවා මේ හිතත් එක්ක සමීපව හිතත් සමග හොඳ සම්බන්ධතාවයක් හදාගෙන යන්න පුළුවන් ලස්සන ගමනක්. අන්නේ ලස්සන ගමනටයි අපි මේ අවතීර්ණය වෙමින් සිටින්නේ. එම නිසා හිත කලබල වෙලාවට ඒ කලබලයට අහුම්කම් දෙන්නේ. අඩුම ගානේ හිතට දැනෙන්නට ඉඩ අරින්න හිත තනි නෑ කියා. Taman ඉන්නවා. මම ඉන්නවා ඔබත් එක්ක. මම ඔබත් එක්ක අඬනව නොවේ. හිත අඬනවා වෙන්න පුළුවන්. නෑ මම ඉන්නවා. මම ඉන්නවා ඔබට උදව් කරන්න. දැන් හිත පළවෙනි වස්තාවට මෙහෙම කාරුණික ආදරණීය හෘදයාංගම වචනයක් අහන්නේ. අපි එහෙම හිතට කතා කරලා නැහැ ඉතින් එහෙම ඇහෙනකොට පළවෙනි වතාවට හිත ඇතුළෙන්ම සතුටු වෙනවා. මොන කලබලයේ මැද්දේ වුණත් මොන ව්‍යසනයේ අතරතුර වුණත් හිතට ලොකු හයියක් දැනෙනවා ලොකු සතුටකුත් දැනෙනවා මේ සතුටින් තමයි හිත එකඟ වෙන්නේ සතුට නැති තැනක හිතේ එකඟ වීමක් නැහැ මේ තමා සමීකරණය සුඛිනෝ හෝති සමාහිතෝ සතුටු යේ චිත එක්තැන් වෙයි ඒ සතුට මේ කාල බීලා ලබන සතුටක් නොවේ හිත ඇතුළෙන්ම එන සතුටක් ඉතින් ඒ දුකින් හිත එකඟ කරගන්න බෑ දුකේදි වෙන්නේ හිත දුක ඇතුළට ඇතුළට ඇතුළට ගිහිල්ලා ඉර වෙනවා ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතනදිත් එකඟ වීමක් තියෙනවා. ඒ දුකට ඒ ප්‍රශ්නෙට වෙන මොනවත් හිතෙන්නේ ඒ දෙයමයි හිතෙන්නේ. හැබැයි ඒයට මේ දහම් මගෙහි ආධ්‍යාත්මික විද්‍යාවේදී ඒකාග්‍රතාව කියන්නේ එතන සිදු වෙන්නේ ඒ දුකේ සිරකරුවෙක් බවට හිතපත් වෙනවා. හැබැයි මෙතනදී වෙන්නේ සතුට සතුටෙදි හිත එකඟ වෙනවා. ඉතින් මේ කාරණේ ගැන අපි පසුව කතා කරමු. දැන් මේ අභ්‍යාස දෙක පුහුණු වෙන්න. එදිනෙදා ජීවිතේ මේ හිත හොඳින් තියෙනකොට දෙට කියන්න ඔයා හරි හොඳින් ඉන්නේ අද දැන් ඒ වගේම හිත විඳිනකොට දඟලනකොට වේදනාවටපත් වෙලා සිටින විට කිපුනහම ඔයාලට ප්‍රශ්නයක් නේද? අපි බලමු මම උදව් කරන්නම් මම ඉන්නවා මේ පණිවිඩයක් පිටත දෙන්න. ඒත් මේ දෙකම භාවනාවට හරි වැදගත්. මොකද අපිට භාවනා කරන්න වෙන්නේ ගුරුවරයා එක්ක නොවේයි. අපිට ඉන්න පුළුවන් ඊටාම දියුණු උසස් ආධ්‍යාත්මික ගුරුවරු. නමුත් අපි භාවනා කරන්නේ අපේ හිතත් එක්ක, ඒ ගුරුවරයාගේ හිතත් එක්ක නොවේයි අපි කාටවත් භාවනා කරන්න ලැබෙන්නේ. අපේම අපේම හිත එක්ක. ඉතින් ඒ නිසා මේ බාහිර ගුරුවරයෙකු සමග අප මොනතරම් ආධ්‍යාත්මිකව සම්බන්ධ වෙනවද ආධ්‍යාත්මික සම්බන්ධතාවයක් හදාගන්නවද ඊටත් වඩා සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් අපේම හිතත් එක්ක අපි ගොඩනගා ගත යුතු වෙනවා එවිට පමණයි මේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒ සඳහායි අපි මේ මූලික අඩිතාලම හදාගන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් සාම වැඩසටහන් හතරක් තුනක් හතරක් ගිහිල්ලා හරියට භාවනා කරන හැටි තාම අපි දන්නේ නැහැ කියලා දුන්නේ නැහැ. මෙහෙම නෙමෙයි මේක පළවෙනි පියවර දෙවෙනි පියවර කියලා කොච්චර ඉක්මනට කෙටියෙන් කියන්න පුළුවන්ද ඇත්ත එහෙම කියන්න පුළුවන්. කෙටි දුර නම් යන්න තියෙන්නේ කෙටි දුර දහවන තරඟයකට. වැඩි විස්තර අවශ්‍ය නැහැ. හැබැයි අපේ මේ ගමන ඊට වඩා ගැඹුරුයි දීර්ඝයි. ඒ නිසා මේ අදිස්සි වෙලා මීටර් 100කින් ඉවර කරන්න හිතාගෙන එකපින් මේ දුවන්ට හදනවට වඩා මුලින් මේ පසුබිම හදාගත්තහම පහසුවෙන් අපිට භාවනාව කරගෙන යන්න පිළිවන්. ඉතින් පසුබිමයි අපි තාම මේ හදන්නේ. හැබැයි ඒ පසුබිම ඇතුළෙම ගමනක් යවෙනවා. ඊළඟ කාරණය මේ අපිට පේන්නෙම දුවන හිතනේ චංචල හිතනේ ඉතින් ඒ නිසා මේක මගේ හැටි කියලා හිතනවා දැන් අපිට නෑ මගේ හැටි නෙමෙයි හිතේ හැටි කියන්න හිත දුවනවා මම දුවනවා නෙවෙයි හිතයි දුවන්නේ දෙවෙනි කාරණිය තමා මේ ඇත්තටම බැලුවොත් හිතට දුවන්න ඕනේ නෑ හිතට අවශ්‍ය තැන්පත් වෙන්න. හිතට අවශ්‍ය විවේක ගන්න. ඒ තමයි හිතේ සැබෑ ඕනකම සැබෑ අවශ්‍යතාවය. නමුත් ඒ සැබෑ අවශ්‍යතාවය වෙනුවට දැන් අනම්මනම් කරමින් හිත ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට හිතෙනවා මේ තමා හිතේ හැටි. කල්යාණ මිත්‍රවරුනි මේ හිත කියන්නේ මහ පුදුම දෙයක්. දෙයක් විදිහට ගත්තොත් හිතේ පෙනෙන අපිට බැලූ බැල්මට පෙනෙන ස්වභාවයට වඩා නොපෙනෙන ස්වභාවයන් වැඩියි. හිත පෙන්නන දේට වඩා නොපෙන්නන දේ වැඩි. හිත හිත ගැනම දන්න දේට වඩා හිත හිත ගැනම නොදන්න දේ වැඩි. දැන් එහෙම මේ අපබ්‍රංශයක් තමයි හිත කියන්නේ. මහා පටලැවිල්ල. මෙයාම දන්නේ මෙයා කවුද? මෙයාට ඕනේ මොනවද කියලා. අමතක වෙලා. ඉතින් ඒ නිසා මේ උටින් හිත කලබල වෙනවා කලබල වෙනවා දුවනවා චංචල වෙනවා ගැටෙනවා ඉතින් අපිත් රැවටෙනවා මේක තමයි හිතට ඕනේ නමුත් කල්යාණ මිත්‍රවරුනි හිතේ ගැඹුරුම තැනට ගියොත් එතෙන්ට ඕනේ නවතින්න නිශ්චල වෙන්න විවේකයටපත් වෙන්න සංසුන් වෙන්න නිවෙන්න එහෙම ගැඹුරු අවශ්‍යතාවයක් හිතට තියෙනවා. දැන් හිතට නැත්තම් ඒ බඳු අවශ්‍යතාවයක් අපිට කවදාවත් හිත නිවා ගන්නට බෑ. හිත ඇතුළෙම ඒ බඳු ඕනකමක් උපදින්නේ නැත්නම් ඉපදිලා නැතිනම් අපට කවදාවත් හිත එක්තෙන් කරගන්න සංසුන් කරගන්න බෑ. ඒ ඕනිකම හිතට තියෙනවා. හිතේ ගැඹුරුම අවශ්‍යතාවය තමා ඒකාග්‍ර වීම. නිවීම සංසුන් වීම. ඉතින් අර ඒ අවශ්‍යතාවයේ ළඟට අපිට යන්න පුළුවන් වුණොත් මේ වැඩේ ලේසි. මොකද එයාටත් ඕනේ ඒ ටික. ඉතින් එතෙන්ට යන ගමනයි මේ අමාරු. කල්‍යාණ මිත්‍රවරුනි මේ හිත එක්ක අපි මිත්‍ර වෙනවා යාළු වෙනවා හිතට අපි දැනෙන් තරිනවා මා කරන්නේ අප කරන්නේ මේ ඔබට උදව්වක් ඔබේ මූලිකම අවශ්‍යතාවයක් ඉටු කිරීමක්. ඔබට ඕන නැති දෙයක් නෙමෙයි මේ භවනාව. ඔබට ඕනේ. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබට ඕනේ බව. ඔබට ඒ අමතක වෙනවා. ඉතින් භාවනා කරගෙන යනකොට හිතට මතක් වෙන්න පුළුවන් මේ දේ නේද මට ඕනේ. මේ දේ නේද මා හෙව්වේ. ඉතින් ඒ අමතක වූ ඒ ගැඹුරු අවශ්‍යතාවය හිතට මතක් වීමට තමයි සතිය කියා කියන්නේ සිහිය කියා කියන්නේ. ස්මෘති කියන්නේ ඒකට ස්මෘති මතක් වීම. ඒත් අපි හිතනවා අපි උදේට කාපු දේ මතක් වීම උදේ මුණ ගැහුණු කෙනෙක් මතක් වීම මේ තමා ස්මෘති කියලා. එය මතු පිට ස්මෘතියක් සතියක් එතනින් පටන්ගෙන ගැඹුරට ගැඹුරට යනකොට මේ ස්මෘතිය සතිය එහි අභ්‍යන්තරය මතක් කරගන්නවා හිතට මතක් කරලා දෙනවා මොකද්ද ඔබට සැබවින්ම අවශ්‍ය නිවෙන්න පිච්චෙන්න නෙවෙයි. දැවෙන්න නෙවෙයි, තැවෙන්න නෙවෙයි, නිවෙන්න. අන්නේ මතක් වෙනවා. හිතටම මතක් වෙනවා මේ නේද මට ඕනේ. ඉන් පස්සේ භාවනාව හරි පහසුයි. හරි ලේසි. එතෙන් යනකල් තමයි අමාරු. දුෂ්කර මේ පළවෙනි පියවර. අපි පළවෙනි පියවර ලැබුවොත් දෙවෙනි පියවර මාර්ගයේ විසින් තබනවා. හැබැයි මාර්ගයට බෑ දහමට බෑ පළවෙනි පියවර අපි වෙනුවෙන් තබන්න. එය තියෙන්නේ අපේ අතේ. හැබැයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පියවරවල් මාර්ගයේ විසින් අප වෙනුවෙන් තබයි. ඒ තමා දහමේ ගුණය ඕපනයික මේ භාවනාවේදී අපි මේ හිතේ ඒ අභ්‍යන්තර ඒ ආධ්‍යාත්මික ඒ ගැඹුරු අවශ්‍යතාවයේ ළඟට කිට්ටු වෙනවා. හිතටම අනාවරණය කරලා දෙනවා. පොඩි කතාවක් එක්ක අපි භාවනාවට එමු. කතාව බෙදාගෙන අහලා ඉගෙනගෙන ඉන්පසු අපේ භාවනා අභ්‍යාසයට එමු. එක රජ කෙනෙකුට හිටියා ආධ්‍යාත්මික උපදේශකවරු ආගමික උපදේශකවරු ඕනෑම රජ කෙනෙකුට ඉන්නවා වගේ ඉති විවිධ අංශවල විවිධ ආගම්වල පුරোহিতවරු උපදේශකවරු මේ රජතුමාට හිටියා මේ රජතුමා හරියට ගරු කළ අදවතින්ම ගරු කළ රාජගුරු වගේ කියන්න පුළුවන් උපදේශකවරයෙක් හිටියා මේ නිකන්ත තාපසේ නිකන්ත කීවහම අපිට හිතෙන්නේ මේ නිර්වත්ව ඉන්න කියන අදහස. ඔව් මේ තාපසතුමා නිර්වත්ව තමයි හිටියේ. හැබැයි මේ නිගන්ත කියන වචනේ කියවෙන්නේ නිර්වත් කියන අදහස. නිගන්ත කියන්නේ ගැටලු නෑ, බැඳීම් නෑ, කිසි දෙයකට සම්බන්ධ නෑ කියන එක. කිසිම දෙයක් එක්ක බැඳිලා නෑ කියන අදහසයි නිගන්ත කියන වචනේ තේරුම. ඉතින් ඒ ජෛන දහමේ එක අංශයක්. ජෛන දහමේ අංශ දෙකක් තියෙනවා. එක ඒකේ ගැඹුරට යන ජෛන යෝගීන් තාපසයන් ඒ නිර්ගන්ත්‍රි එහෙම නැත්නම් නිගන්ත කියන ස්වභාවයට යනවා මේ හැම එකක්ම අතහැරලා ඇඳුම් පවා අතහැරලා ඉතින් මේ මේ තාපසතුමාට රජතුමා හරියට ගරු කරා බොහොම උසස් ආධ්‍යාත්මික බලයක් හැකියාවක් තියෙන කෙනෙක් විදියට. ඉතින් මේ රජතුමා දවසක් මේ තාපසතුමා මේ යෝගීවරයා මේ ජෛන සාධුවරයා ළඟට ඇවිල්ලා දෙපා අල්ලලා වැඳලා ආශිර්වාද ඉල්ලනකොට මේ සාධුවරයා කිව්වා රජතුමනි මට මේ ඔබට කියන්නට ඕනේ මට මේක නොකිය ඉන්න බෑ. මම හොරෙක්. මම හොරෙක්. ඔබේ රජමාලිගාවේ තිබුණු මැණික් හොරකම් කරපු හොරෙක්. රජතුමා කිව්වා බොරු කියන්න එපා. මේ ඔබ වගේ කෙනෙක් කවදාවත් හොරකමක් කරන්නේ නැහැ. නෑ රජතුමනි ඔබතුමාට මතකද මීට අවුරුදු බොහෝ ගණනකට පෙර රජමාලිගාවේ රාත්‍රියකදී හොරකමක් වුණා. හොරෙක් ඇවිත් මාලිගාව ඇතුලේ තිබුණු මැණික් බඳුනක් හොරකම් කරන් ගියා. ආ ඌ මට මතකයි. ආයි මම තමයි. ඒ කාලේ මං හොරෙක්. ඉතින් ඔබතුමත් ඔබතුමාගේ සොල්දාදුව මා පස්සෙන් පන්නකන ආවා. දුනු කඩු එලි අරගෙන. මාව මරන්න. මගේ අතේ තිබිච්ච මැණික් ටික ආපහු ගන්න. මැණික් වලට තියෙන ආශාව නිසා මගේ ජීවිතේට තියෙන ආශාව නිසා මරණ බය නිසා මම පුළුවන් තරම් වේගෙන් දුවගෙන දුවගෙන ගියා බේරෙන්න. දුවගෙන ඇවිත් මට තේරුණා බේරෙන්න බැහැ කියලා. ඔබේ සොල්දාදුවන් ආවේ අක්ෂෝ පිටේ. මං ඇවිල්ලා නතර වුණේ මේ ගඟ ළඟ. මට තේරුණා මින් එහා ගමනක් නැහැ. බලනකොට මෙතන හිටියා පద్මාසනෙන් වාඩි වෙලා ඇස් වහගෙන සාදුවරේක් මා දන්නේ එතුමා මොනවද කරන්නේ කියලා මා මීට කලින් කවදාවත් ජීවිතේ මේ ආගමට දහමට හිත යොමු කරපු කෙනෙක් නෙමෙයි හැබැයි මම දැක්කා ඇඳුන් නැතුව මේ සීතලේ මේ වැල්ලේ වාඩි වෙලා පద్මාසනේ හරි කෙලින් කොන්ද තියාගෙන නිෂ්ඨලව ඉන්න සාදුවරෙක්. ඒ දැක්කා විතරයි අර හොරාට ඝන දෙවිනුවන එනවා කියනවා වගේ මට හිතුණා බේරෙන්න තියෙන එකම ක්‍රමය මෙයයි. මායි මැණික් ටිකක් ගඟට විසික් කළා මගේ ඇඳුම් ටිකක් ගඟට විසික් කරලා වතුරේ ගහගෙන යන්න. ඒ වගේම මං වාඩි වුණා. මම මීට කලින් කවදාවත් පද්මාසනෙන් වාඩි වෙලා නැහැ. කල්යාණ මිත්‍රවරුනි ඔබ දන්නවා මේ ඔය පරියංකේ මුලින්ම වාඩි වෙන එක මොනතරම් අමාරුද? ඊට වඩා අමාරුයි පద్මාසනෙන් වාඩි වෙන එක. ඉතින් මේ පළවෙනි වතාවට බය නිසා මරණ බය ආවම බලන්න මොනවද කරන්න බැරි. අර විදිහටම අර තාපසතුමා දිහා බලාගෙන මාත් ඒ විදිහටම වාඩි වෙලා කකුල් දෙක හදාගත්තා. ඒ විදියට කොන්ද හදාගත්තා. අත් දෙක තියාගත්තා. ඇස් වහගත්තා. ඉතින් විනාඩි කිහිපයකින් ඔබතුමයි රජතුමයි ඔබේ සොල්දාදුවයි ආව මෙතෙන්. ඇවිල්ලා වටපිට බැලුවා. කවුරුවත් නැහැ, හොරෙක් නැහැ. අපි දෙන්නම දැක්කේ. දැක්කහම ඔබතුමා අපි දෙන්නගේ දෙපා අල්ලලා වැන්දා. ඉතින් මගේ දෙපා අල්ලලා ඔබතුමා වඳිනකොට මා තුල ඇති වුණු කම්පණය මෙතකයි කියන්න බෑ. මොකද ඔබතුමාට ඕනුනේ මාව මරන්න. ඒ මාව අඳුනන්නේ අහුනොත් මරනවා. ඒ විනාඩියකට කලින් මරන්නට හිතාගෙන හිටිය කෙනාගේ දෙපා අල්ලලා ඔබතුමා වඳිනකොට මට ඒක දරා ගන්න බැරි වුණා. පුදුම කම්පනයක් ඇතුලේ ඇති වුණා. අර මරණ බය නැති වෙලා ගියා. මං ගැහි ගැහි හිටියේ. දැන් කඩුවෙන් බෙල්ල කපයි, දැන් බෙල්ල කපයි කියලා. හැබැයි බය ඔක්කොම නැති වෙලා ගියා. මහා පුදුම ශාන්තියක්, ආස්වැසිල්ලක් එන්න පටන් ගත්තා. ඉතින් ඔබතුමා අපි දෙදෙනාගේම පා අල්ලලා පා ස්පර්ශ කරලා වැඳලා ආශිර්වාදේ ලබාගෙන ගියා. ඒ මං එහෙම ඉඳගෙන මට කල්පනා වුණා මේ රජවරේ පවා මට වැන්දේ මගේ ගුණයකට නොවේයි මේ වාඩි වී සිටින ආසනයේ තියෙන බලයකට මම මෙතන වෙන විදිහකට හිටියානම් මාව මරයි හැබැයි මේ විදියට හිටියේ හින්දා තමයි මේ ගරුකලේ. ඒතර මේ ආසනයේ ලොකු බලයක් තියෙනවා. ඒක දැනෙන්න පටන් ගත්තා. ඒ වාඩි වී සිටින ඉරියව්වේ නිශ්චලත්වයේ ලොකු බලයක්, ලොකු ශක්තියක් තියෙන බව මේ හොරාට දැනුණා. එහෙම්ම හිටියා. තෙලි වෙනකල් හිටියා. අර අනිත් ආපදතුමත් ඉන්නවා මේ. මේ හොරක් තියෙනවා. ඒ ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ අර හිතත් නිශ්චල වෙන්න පටන් ගත්තා. දැන් මේක සතුටක්, ලොකු සතුටක්, ලොකු නිදහසක්. ඒ සතුටයි නිදහසයි එක්ක හිතත් නිශ්චල වෙන්න පටන් ගත්තා. කලබලේන දුණා, අඩුණා, දුණා. පැහැදිලි වෙන්න පටන් ගත්තා. මොන තරම් අස්වැසිල්ලක් දැනසිල්ලක් ශාන්තියක් මෙහෙම ඉන්නකොට තියනවද මේ එක පැයකට මෙහෙමනම් එක යාමයකට මෙහෙමනම් ජීවිත කාලෙම මෙහෙම ඉන්න පුළුවන් නම් මොන තරම් නිදහසක්ද මම කොච්චර බයෙන්ද හිටියේ කොයි වෙලේ අහුවේයිද කියන බයි ජීවිතේම හිටියේ කාගෙන්වත් හොඳක් නැති වෙන්නේ මේ රජතුමා පවා මගේ දෙපා ස්පර්ශ කරලා ආශිර්වාද ඉල්ලනවා. මේ සතුටත් එක්ක මෙතුමා දිගටම ඒ යෝගීවරයෙක් විදිහට හිට තීරණය කළා. ඒ මතු පිටින්ම ගත්ත තීරණයක් නොවේ. ඒ ආසනයත් එක්ක සිටින විට අර මනසේ ආධ්‍යාත්මයේ ගැඹුරුම අවශ්‍යතාවය මේක තමයි කියන එක එතුමට තේරුණා. මේක තමයි ජීවිතේ හොයන්නේ. බොහෝ දේවල් එක්ක අපි ජීවිතය පටලැවුවට ජීවිතේ මූලික සහ සැබෑ අවශ්‍යතාවය තමයි නිවීම. එය ලැබෙනකොට ජීවිතය තෘප්තිමත් වෙනවා, සතුටටපත් වෙනවා, තැන්පත් වෙනව නවතිනවා. එතනදී ලබන ඒ නිදහස ඒ සාමය ඒ ප්‍රමෝදය මෙතෙකයි පමන කරන්නට බෑ. අපි ජීවිතේ අන් සෑම දෙයකින්ම ලබන සියලුම ආස්වාදයන් තරාදියක එක් පැත්තකට දාලා මේ හිත නිවුනහම ලබන අත්සැසිල්ල සහ නිදහස සහ විවේකයේ තරාදී අනිත් පැත්තට දැම්මොත් මේ ආශ් සියලුම ආස්වාදයන්ට වඩා තන්පත් වීමේ අත්සැසිල්ල ඊට වැඩිය ගැඹුරුයි ඊට වැඩිය වටිනවා ජීවිතය ඉල්ලන්නේ ඇයි ඒ ලැබුණොත් අනික් ප්‍රශ්න බොහෝමයක් ප්‍රශ්න නොවන බව තේරෙනවා. ඉතින් කල්යාණ මිත්‍රවරුනි මේ අමාරු දෙයක් නොවේ. අමාරු ඔය උඩ තියෙන රැලි වලට ගහගෙන යන්නේ නැතුව කිමිදීම. ගැඹුරට කිමිදීම. උඩ රැලිත් එක්ක එහාට මෙහාට පීන පීන විනෝද වෙන්න පුළුවන්. සෙල්ලම් කරන්න පිළිවන්. හැබැයි ඊට වැඩිය වටිනවා ඒ රැලි ගණන් ගන්න නැතුව ගැඹුරට කිමිදීම. ගැඹුරට කිමිදුණු කෙනාට පමණයි සාගරයේ නිධානය දකින්නට අත්දකින්නට ලැබෙන්නේ. ඒ දර්ශනයත් එක්ක අපි භාවනානු යෝගී වෙමු දැන් අවට ඇහෙන එක් එක් ශබ්දයට වෙන වෙනම හිත යනවා වෙන වෙනම ඒ ශබ්ද ඇහෙනවා ඒ එක් එක් ශබ්දය ගැන වෙන වෙනම හිතනවා මතු පිට හිතේ ඒ දැඟලීම දකින්න ශබ්දයෙන් ශබ්දයට සමහර විට නිලඹ කුරුල්ලන්ගේ ශබ්ද උලන්ගේ හඬ ගහකොලේ හඬ පවා ඇහෙන්න පුළුවන් ගෙදර අවට සද්දත් එක්ක මොහොත අද්දර වෙරළී සිටින විට ඇහෙන්නේ එකම එක හෝගාන හඬක් පමණයි දීහි හඬ, හුළඟේ හඬ, අහසේ හඬ, හා පොළවේ හඬ. මේ සියල්ල එකට සම්මිශ්‍රණය වී ඇහින්නේ එකම එක ඕගාන හඬක් මේ සතර මහා ධාතු දිය හුළඟ අහස පොළව පඨවි ආපෝ වායෝ අවකාශය මේ සියල්ල එකට ඇඹරි ඇහෙනේ එකම එක ඕගාන හඬට අපි අවධානය යොමු කරමු මේ නිල්ලඹ කෑ ගහන කුරුල්ලන්ගේ හඬ හුළඟේ හඬ ගෙදර තියෙන මේ සියලුම ශබ්ද එකට ඇඹරි එකට සම්මිශ්‍රණය වී එකම ශබ්ද ධාතුවක් ශ්‍රවණයට එක්තන් වූ මානසිකාරය යොමු කරමු වාඩි වී තිබෙන ශරීරයට පහසු නම් පහසුවෙන් හදාගන්න සුදු කය ඍජුව ඇස්තිකී සිට පාදී ඇඟිලි දෙක ශරීරයේ හැම කොටසක්ම ලිහිල්ව සැහැල්ලු වෙන්නේ අත්දකින්න මේරියව්වේ තිබෙන සුන්දරත්වය නිශ්චලත්වය ශරීරේ කෙරෙහි ශරීරේ සංසුන් බවත් සමග අවධානයෙන් සිටින විට දැනෙනවා මොහොතේ රැළ නගිනවා බහිනවා වගේ ශරීරයක් හුස්ම ගන්නවා පිට කරනවා

සිතිවිල්ලක් දෙකක් ඇවිත් යයි ටික දුරක් කල්පනාව දුවයි නැවත සිහිපත් කරගන්න හිතට මතක් කර දෙන්න ගැඹුරුම අවශ්‍යතාවය නම් සැබෑ මූලිකම ඕනෑකම නම් නිවීමයි තැන්පත් වීමයි ආශ්වාසයේදී නිහඬ වෙන්න ප්‍රශ්වාසයේදී නිහඬ වෙන්න ඇතුළත නිහඬියාව ආධ්‍යාත්මික නිශ්ශබ්දතාව පිළිබඳ කිසියම් අත්දැකීමක් සමග අපි මේ භාවනා පුහුණුව අවසන් කරමු සිහියෙන් හිමිට ඇසරින්න කායික අපහසුතා පරිසරයේ බාධා වීම සහ මානසික සිතිවිලි මේ සියල්ල අතර පුංචි ඉඩක් හොයාගෙන නිවෙන්නට තැන්පත් වෙන්නට මේ කල්යාණ මිත්‍රයන් ගන්න උත්සාහයට අපේ ප්‍රසාදය හා ප්‍රණාමය නැවතත් යලිත් සිහිපත් කරනවා ඉඩක් හොයාගෙන ඉඩක් ලබාගෙන මේ පුහුණුව දෛනික ජීවිතේ එදිනෙදා ජීවිතේ කොටසක් බවට පත් කරගන්න මේ වාඩි වී කරන භාවනා පුහුණුවත් අනිත් අවස්ථාවල හිතත් එක්ක සම්බන්ධ වීමත් Thank you. ඒ ගමන යන්නට අපට ශක්තියක් ලැබෙනවා උපකාර ලැබෙනවා මේ මෙබඳු වැඩසටහන් සංවිධානය කිරීම ඉතින් මේ අවස්ථාවේ කල්යාණ මිත්‍රවරුනි ඒ හැම දිනාම කෘතවේදීව සිහිපත් කරගනිමු විශේෂයෙන් මේ පඳු වැඩසටහනක් සඳහා මේ උපකරණ පරිත්‍යාග කළ එමෙන්ම අන්තර්ජාල පහසුකම් සඳහා අනුග්‍රහය දැක්වූ Zoom තාක්ෂණය සඳහා අනුග්‍රහය දැක්වූ ඒ අනුග්‍රහක කල්යාණ මිත්‍රයන්ව එමෙන්ම මේ සදහම් පණිවිඩය ලෝකුරා ගෙන යන්නට ස්වේච්ඡාවෙන් ඇත කැපවි කටයුතු කරන නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම කල්යාණ මිත්‍රයන් අපි හැමදෙනාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව මතක් කරගනිමු. ඒ කෘතවේදීත්වයත් සමග මේ ගමන පියවරෙන් පියවර සියලු යුතුයකම් වගකීම් සහ සමාජ කාර්යභාරයන් මැද කරගෙන යන්නට ඔබ සැමට කායික ආ මානසික නිරෝගීකමත් විවේකයක් ඕනෑකමත් ප්‍රමාණවත් පරිදි ලැබේවා සැමටම සංසුන් සිතක සුවය සතුට සැහැල්ලුව සහිත සුබ සන්ධ්‍යාවක්